පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ නෛෂ්කාම්‍ය පාරමිතා පිළිබඳව සාකච්ඡා කරමින් සිටියේ අද දවසේ ඒ මාතෘකාව මෙහෙම නැත්නම් ඒ නෛෂ්කාම්‍ය පාරමිතා පිළිබඳව තමයි තවදුරටත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සතියේ අපි කතා බහ කළේ නෛෂ්කාම්‍ය පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය පිළිබඳව. නෛෂ්කාම්‍ය ප්‍රගුණ කරන තැනත්තා වස්තුකාම ක්ලේශකාම කියන දෙආකාරයෙන්ම කාම තෘෂ්ණාව දුරු කිරීම අවශ්‍යයි කියන බව විශේෂයෙන් පැහැදිලි කරගත්තා. නමුත් එහිදී වස්තුන් බැහැර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් අපි විශේෂයෙන් නැවත නැවත අවධාරණය කළා. ඒකට හේතුව තමයි වස්තුන් බැහැර කළා වුණත් ඒ සම්බන්ධව ක්ලේශය, ඒ පිළිබඳව කැමැත්ත, තෘෂ්ණාව දුරුුනේ නැතිනම් පාරමිතාවක් හැටියට කෙලස් නසන්න නිවන් දකින්න අවශ්‍ය මනෝභාවයන් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා වස්තුන් දුරු කිරීමෙහි ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ නිවන් දැකීමේ අරමුණින් අපි වස්තුන් බැහැර කරනවා නම් ඒවා දුරු කරනවා නම් එහි ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ ඒ පිළිබඳව තියෙන තෘෂ්ණාව දුරු කිරීම, කාමය දුරු කිරීමයි. එතකොට මේ කාරණය සම්බන්ධව තමයි අපි දිගින් දිගට කතා කළේ. එහි ප්‍රතිපත්ති ක්‍රමයේ හැටියට අපි සිහිපත් කළා සිල් සමාදන් වීම එහි යම්කිසි ඉදිරි පියවරක් හැටියට. එහිදී සීලය ගිහි පින්නතුන්ගේ නিত্য සීලය පංච සීලයයි. ඒ පංච සීල ප්‍රතිපදාව තුල කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම. එහෙම නැත්නම් තුන්වෙනි ශික්ෂාපදය කාමයේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ ශික්ෂාපදය. එතකොට එහිදී කාම මිත්‍යාචාරයෙන් වැළකීම කියන කාරණය තුල කොයිතරම් පංචශීලය ආරක්ෂා කරන කෙනා කාමයන්ගෙන් සිත මුදවා ගන්නට ලොකු පසුබිමක් සැකසෙනවද කියන කාරණේ අපි දීර්ඝ වශයෙන් පහුගිය සතියේදී කතා බහ කළා. ඒක සරලව සුළු කොට තැකිය හැකි කාරණයක් නෙමෙයි. ඒ මොකද කාමය කියන්නේ සත්වයින්ගේ ප්‍රධාන ක්ලේශ මූලය. එතකොට ඒ කාමයේ පිළිබඳව කෙනෙකුට සීමා මායින් නැතිව අසීමිතව සීමා අතික්‍රාන්තව කාම සංකල්පනා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එසේ නොවි තමන් විවාහ කරගත් ස්ත්‍රියට පුරුෂයාට කියන තැනට පමණක් ඒ කාම ආස්වාදයේ සීමා කිරීම කියන එක ඒක ඊටාම උසස් සංවරයක්. නමුත් මේ සංවරය කියන තැනට යන්නේ අපි සීල පාරමිතාව ගැන කතා කරනකොට කතා කළා ශික්ෂණය සංවරය ගුණය කියන ආකාරයෙන් මේ මනෝභාවයන් දියුණු වෙන ප්‍රමාණයත් එක්ක තමයි අපට ඒ ප්‍රතිපදාවේ උසස් බව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් Tamanට ඉඩ නැතිකම නිසා අවස්ථාව නැතිකම නිසා සමාජයෙන් චෝදනා නිසා නීතියට හසු නිසා මේ ආදී කාරණා පදනම් කොටගෙන බලෙන් යම්කිසි කෙනෙක් කය වචනය රැකගෙන හිටියයි කියලා ඒක ශික්ෂණ මාත්‍රයක් විතරයි ඒ නිවන් දකින්නට ගුණයක් හැටියට වර්ධනය කරන්නට පහසු නැහැ. ඉතින් මේ කාරණා පිළිබඳව තමයි අපි පසුගිය සතියේ කතා බහ කළේ. එතකොට පංචශීලයේ වගේම ඒ පංචශීල ප්‍රතිපදාව අපි දියුණු කරගෙන එහෙම නැත්නම් එහි පිහිටන්නට පුහුණු වුණාට පස්සේ එතනින් ඔබට අපට පුළුවන්කම තියෙනවා අෂ්ටාංග සීලය නවාංග පෝසත සීලය දස සීලය කියන ගිහි පින්වත්තුන්ට තවදුරටත් ඉදිරියට පුරුදු පුහුණු කළ හැකි ආර්ය සීල ප්‍රතිපදාවකට අවතීර්ණ වෙනවා. එතකොට අපි සීලය සම්බන්ධව කතා කරනකොට මනුෂ්‍ය සීල ආර්ය සීල කියන දෙකෙහි වෙනස පැහැදිලි කළා. මනුෂ්‍ය සීල කියලා කියන්නේ මිනිස්සෙකුගේ ප්‍රමාණය තුල ආරක්ෂා කරන පංච සීලය. ආර්ය සීලෙහි උත්තරී මනුෂ්‍ය ගුණයක්. ඒ කියන්නේ මනුෂ්‍යත්වයෙන්ොත් ඉහළට යන සුවිශේෂ සාධක ඒ සීලය තුල අන්තර්ගත වෙනවා. එහි ප්‍රධානම සාධකය තමයි අර කාම මිත්‍යාචාරයෙන් වැළකුණු ගිහියා අෂ්ටාංග සීල, නවාංග සීල, දසාංග සීල සමාදන් වෙනකොට ඒ ශික්ෂාපදය සමාදන් වෙන්නේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියන පදනම් මත. එතකොට එතන අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියලා කියනකොට බ්‍රහ්මචර්යාවට පරිබාහිර වූ දේවල් වලින් සම්පූර්ණයෙන් වැළකීම. එතකොට බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂයන් හැටියට ඕනෝන් කායික වශයෙන් ඇසුරු කිරීමෙන් වැළකීම. එතකොට අපි සීල පාරමිතාවේදී සප්තවිධ මෛතුනයක් පිළිබඳව කතා කළා. එහිදී පැහැදිලි කරනවා ඒ ස්ත්‍රී පුරුෂයන් හැටියට කායිකව එක්වීමෙන් වැළකී සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන් විසින් ඇඟිලිම, කාය සම්බාහනය කිරීම ආදීනොත් වළකින්නට ඕන. ඒ වගේම ඊය සමග කාම මිශ්‍රිත කතාබහ කිරීමෙනුත් වළකින්නට ඕන. පෙර එසේ කරන ලද කතා බහ සිහිපත් කරමින් ඒවා මනසින් ආස්වාදනය කිරීමෙනුත් වලකින්නට ඕන. බිත්ති ප්‍රාකාරවලට ඔබ්බෙන් ඒ වගේ කාන්තාවන් කාන්තාවක් නම් පුරුෂේ පුරුෂයෙක් නම් කාන්තාවක් ඒ විදිහට විරුද්ධ ලිංගිකෙක් කතා බහ කරන සිනාසෙන ඒ ඒ හඬ අසාගෙන ඒකෙන් යම්කිසි ආස්වාදයක් ලැබීම කියන තැනිනුත් වලකින්නට ඕන ඊළඟට මේ සීලය පදනම් කොටගෙන කාම ලෝකයේහි යම්කිසි සැප අධික දේවත්වයකට මමපත් වෙනවා කියන මේ මේ සියල්ලෙන්ම අපේ මනස ආරක්ෂා කරගත්තොත් තමයි එතනත්තාගේ බ්‍රහ්මචාරී සීලය අඛණ්ඩ අච්චිත්‍ර අසබල අකල්මාස කියන මේ ක්‍රමවලින් පූර්ණ වශයෙන් සංරක්ෂණය වෙන්නේ කියන බව අපි සීල පාරමිතාවේදී කතා කරා. එතකොට මේ ටික ඔක්කොම මෙතනටත් අදාළයි. මොකද අපේ රේරුකාණේ මහානායක හරු පැහැදිලි කරනවා මේ නෛෂ්කාම්‍ය පාරමිතාව ප්‍රබලවම සීලයත් එක්ක බද්ධ වෙලා තියෙන පාරමිතාව. ඒ වගේම අපි තවදුරටත් කතා කළා මේක ප්‍රඥාවත් එක්ක ඍජුවම බද්ධ වුණු පාරමිතාවක්. තවදුරටත් අපි කතා කළා කෙලෙස් ප්‍රහාණය කිරීම සම්බන්ධ ඉතාම ඍජු දායකත්වයක් ලබා දෙන පාරමිතාවක් තමයි මේ නෛෂ්කාම්‍ය පාරමිතාව. නිසා පාරමිතා කතාවේදී අර ප්‍රඥාව වගේම ඊටාම සුවිශේෂ අනිකුත් පාරමිතා ධර්ම සුවිශේෂ නැහැ කියන එක නෙමෙයි. මේ මේ කාරණේ වෙන් කරලා බලනකොට මේ නෛෂ්කාම්ම්‍ය කියන ගුණය නිර්වාණගාමිනී මාර්ගයේදී ප්‍රධාන අත්‍යවශ්‍ය සුවිශේෂ ගුණාංගයක් හැටියට අපි වර්ධනය කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා අපේ ඒක අපට පැහැදිලි වෙන්නේ කොහොමද? අපි නිතරම සිහිපත් කරනවා නිවන් දකින්නවා කියන්නේ කුමක්ද? කියන බව හොඳට තේරුම් ගන්නට ඕන. නිවන් දකින්නවා කියලා කියන්නේ කොමක්ද? කෙලස් නැසීමයි. එතකොට ක්ලේශ ධර්මයන්ගේ ක්‍රියාකාරී ප්‍රධාන ක්ලේශය තමයි තෘෂ්ණාව. එතකොට ඒ තෘෂ්ණාව රඳාපවතින අවිද්‍යාව මත. එතකොට තෘෂ්ණාව තමයි මේ කාමය කියලා හඳුන්වන්නේ. ඒ කාමයන්ගෙන් වෙන්වීම තමයි නෛෂ්කාම්ම්‍ය කියලා හඳුන්වන්නේ. එතකොට කාමයන්ගෙන් වෙන් වෙන්නට නම් තෘෂ්ණාව දුරු කරන්න ඕන. තෘෂ්ණාව දුරු කරන්න බලහත්කාරයෙන් ඒක කරන්න අපහසුයි. ඒ සඳහා අවිද්‍යාව දුරු කරලා විද්‍යාව හෙවත් ප්‍රඥාව අවදි කරලා මේ සංස්කාර ධර්මයන්ගේ nissarattya නුවණින් වටහා ගන්න වටහා ගන්න ප්‍රමාණයට තමයි ඒවයින් දුර පුළුවන් වෙන්නේ. එහෙම වැටහීමකින් තොරව අපි කාමයන්ගෙන් වෙන්ව ඉන්නට උත්සාහ කරනවා නම් ඒ හැමතැනක හුදු ශික්ෂණ මාත්‍රයක් විතරයි රැකෙන්නේ. ඉතින් ඒක අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ ඒක අවශ්‍යයි. මූලික ශික්ෂණය අවශ්‍යයි. හැබැයි ශික්ෂණයෙන් නවතිනවා නම් ඒක නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් හැටියට පාරමිතාවක් හැටියට වැඩෙන්නේ නැහැ. හුදෙක් අපට යම්කිසි කායික වාචසික සංවරයක් හැටියට ඒක සමාජය තුළ වැදගත් වෙනවා. අපි මනසින් සංවර නොවුනත් කායික වශයෙන් වාචසික වශයෙන් අපි අපරාධ කරන්නේ නැත්නම් වැරදි කරන්නේ නැත්නම් යහපත් සමාජ වාතාවරණයක් ගොඩනගෙන්න අපෙන් අනුන්ට කරදරයක් නොවෙන්න ඒක උදව්වක් වෙනවා. ඒ නිසා ලෝකේ යහ පැවැත්මට ඒක සහයෝගයක් වෙනවා. හැබැයි පාරමිතාවක් හැටියට අපේ මනසේ කෙලෙස් ප්‍රහාණය කරන්නට එහි සහදායකත්වය අඩුයි. එතකොට ඒ පාරමිතාවක් හැටියට සහදායකත්වයක් ලැබෙන්නේ අපි අවම වශයෙන් ඒක සංවරයක් මට්ටමට මානසිකව වර්ධනය කරගත්තොත් ඒක ගුණයක් මට්ටමට පරිවර්තනය වෙනකොට එය අපේ ස්වභාවය බවට පත් වෙනවා. ඒතර ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය තමයි බ්‍රහ්මචර්යාව. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් වැළකීම සහ ඒහා බද්ධ වුණු කාම සංකල්පනා වලින් සිත නිදහස් කරගැනීම. එතකොට එතනට අපේ මනස ශක්තිමත් වෙනවා කියන්නේ ඒ තනතා ආර්ය භූමියට පැමිණීමේ ප්‍රධාන සුදුසුකම පූර්ණ කළා වෙනවා. ඊළඟට අපි කතා කළා විකාල භෝජනයෙන් වැළකීම, ඒ වගේම නැටීම් ගැයීම් වැයීම් විසුළු බැලීම් මල් ගඳ සුවඳ විලවුන් දැරීමෙන් වැළකීම, උස්සාසන මහාසන වලින් වැළකීම. එතකොට දස සීලේ සමාදන් වෙනකොට ජාත රූප රජත රන් රිදී මසු කහමන වලින් වැළකීම මේ විදිහට මේ කාමය හා බද්ධ වුණු බොහෝ දේවල් වලින් අනුක්‍රමයෙන් බැහැර වෙමින් අපි ආර්ය සීලයක් ආරක්ෂා කරන්නට යොමු වෙන යොමු වෙන ප්‍රමාණයට ඒ තනත්තාගේ නෛෂ්කාම්‍ය ගුණය වර්ධනය කරගන්නට පසුබිමක් හැදෙනවා. ඒවා අයින් කරන අයින් කරන ප්‍රමාණයට නෛෂ්කාම්‍ය ගුණය වැඩෙනවායි කියලා අපිට කියන්නට බෑ. එහෙම කියන්න බැරි. මොකද ඒ තනත්තාගේ මානසික තත්ත්වය මොකක්ද කියලා අපිට පැහැදිලි නැති නිසා. ඉතින් අපිට උදව්වක් කරගන්න පුළුවන් මේ හැම අවස්ථාවකම ඒ නෛෂ්කාම්‍ය ගුණය දියුණු කරගන්නට. මොකද මේ වස්තුන්ගෙන් ඉවත් වෙන්න ඉවත් වෙන්න ඒ තනත්තාට ක්ලේශය පාලනය කර ගැනීම යම් අවකාශයක් සැලසෙනවා. ඉතින් වඩාම ශ්‍රේෂ්ඨ මට්ටමට යම් කෙනෙක් මනස පුහුණු කළාට පස්සේ ඒ තනත්තාට අර කාම වස්තුන් තියෙන තැනක වුණත් ඒ තනත්තාට නෛෂ්කාම්‍ය ගුණෙහි පිහිටා සිටින්නට පුළුවන්. එතකොට එතනදී ඒ තනත්තාට කිසිදු ගැටලුවක් අර්බුදයක් මතුවෙන්නේ අපි ඒකටත් උදාහරණයක් සිහිපත් කළා. විශේෂයෙන්ම මන්ත්‍රී දේවිය සහ වෙස්සන්තර රජුරු. එතකොට ඒ අය අඹුසැමියන් හැටියට රාජ්‍යත්වයේ ශාස්ත්‍රීයත්වයේ විඳින්මින් කිහිගේ තුල ජීවත් වුණා. ඊට පස්සේ තපසට යනකොට එතකොට මන්රි දේවියත් කියනවා මමත් එන්නට ඕන තවුස්දම් පුරා. එතකොට එතනදී වෙස්සන්තර රජු එක ප්‍රතික්ෂේප කළේ නැහැ. තමන්ගේ භාර්යාවත් එකතු කරගෙන ගියා. එකතු කරගෙන ගියාට උන්වහන්සේගේ තපසට උන්වහන්සේගේ බ්‍රහ්මචර්යාවට එතන බිරිඳ තමන් ආසන්නයේ හිටියයි කියන එක කිසිදු බාධාවක් උනේ නැහැ. කායික සම්බන්ධතා පමණක් නෙවෙයි මානසිකවත් ක්ලේශ සම්බන්ධතාවයක් ඇති නොවි පවතින්නට පුළුවන් මට්ටමට බෝසතාණන් වහන්සේගේ මනස වැඩිලා තිබුණු නිසා. මේ සම්බන්ධව අතිරේක ප්‍රශ්නයක් පහුගිය සාකච්ඡාවේදී විමසුවා. ඒ තමයි එහෙමනම් සම්මා සම්බුද්ධත්වයට පැමිණෙන අවසාන ආත්ම භාවයේදී බිරිඳ දරුවන් අතහැර යාමේ අවශ්‍යතාවය කුමක්ද කියන එක සම්බන්ධව ඉතින් ඒක අවසන් භවය තුල ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වීම අර තාපස ප්‍රෞජ්ජාවක් වගේ සරල දෙයක් නෙමේ එතන ਸਰව මාර පරාජය කරමින් සකල ක්ලේශයන් ප්‍රහීන කරමින් මේ භව පැවැත්ම නිමා කරන ඉතා ප්‍රබල අවස්ථාවක්. ඒ අවස්ථාවට දෙවැන්නෙකුගේ සම්බන්ධතාවයක් ඇතිව දෙවැන්නෙකු ආරක්ෂා කරගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මොකද දැන් මන්ත්‍රී දේවිය සමග ගියා ගියහම තපසට වෙසන්තර රජුරවන්ට සරාගී සංකල්පනාවක් නැති වුණාට ඇයගේ පෝෂණය, ඇයගේ සංරක්ෂණය ගැන එතුමන්ට උනන්දු වෙන්නට සිද්ධ වෙනවා. දරුවොත් ඒත් එක්කලා තපසට ගියාට දරුවන් පිළිබඳව තෘෂ්ණාව යටපත් කරගත්තා වුණාට දරුවන්ගේ පෝෂණය රැකවරණය ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම දරුවෝ ගැනත් බල බල බිරිඳ ගැනත් බල බල කරන්න පුළුවන් වැඩක් නෙමෙයි අර මාර පරාජය සම්මා සම්බුද්ධත්වයේ කියන තැන. ඒ නිසා එතනදී දෙවි දේවතාවෝ පවා නික්ම ගියයි කියලා සඳහන් වෙනවා මාරයාගේ ආගමනයත් එක්කලා. එතකොට ඒ වගේ ඊටාම මේ විශ්වය තුල තියෙන ඉතා බරපතලම බරපතලම අර්බුදකාරී අවස්ථාව. ඉතින් එතනදී දෙවැන්නෙක් තුන්වැන්නෙක් පිළිබඳ අපේක්ෂා තියාගෙන ඒ අය සංරක්ෂණය කරමින් කළ හැකි කාර්යයක් නෙමේ ජීවිත පරිත්‍යාගය. එතනදී උන්වහන්සේ වාඩි වෙන්නෙම ශරීරයේ ලේ මස් වියලී යනවා නම් වියලී ඒවා ඇට නහර සම පමණක් ඉතිරි වෙනවා නම් ඉතිරි වේවා මගේ අරමුණ සාක්ෂාත් කරගෙන විනා ඒ කියන්නේ ඇඟේ සම්පූර්ණ ලේ මස් උයලිලා ගිහිල්ලා ඇට නහර සම පමණක් ඉතුරු වුණත් බුද්ධත්වේ ලබාගෙන විනා මෙතනින් නැගිටින්නේ නැහැ. ඒතකොට තමන්ගේ ජීවිත අපේක්ෂාව පවා අතහැරලයි ඒ කාර්යයට පැමිණෙන්නේ. එතකොට බිරිඳ බිරිඳක් හෝ දරුවෙක් හෝ අවශේෂ කෙනෙක් සංරක්ෂණය කිරීමේ වගකීම් දරාගෙන මේ මහා කාර්ය කරන්නට බෑ. ඒ නිසා ඒකට මහා බිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ. එතකොට ඒක අන්නේ බෝසත් ආත්ම වලට වඩා හාත්පසින් වෙනස්. ඒ වගේම එක එක්තරා ධර්මතාවයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ බිරිඳ දරුවන් සියලු දෙනා අත්හැර නික්මීම. එතකොට ඒක මනස සකස් කර ගැනීමට තියෙන බාධකයක් නිසා අවසාන භවය අතහැරලා යනවා නෙමෙයි. ඉතින් එහෙම බාධකයක් නම් උන්වහන්සේට වෙස්සන්තරාත්මය කියන්නේ ඊටත් වඩා කලින් ආත්ම භාවයක්. එතනදිත් උන්වහන්සේට ඒක බාධාවක් වෙන්න බෑ. ඒ නිසා උන්වහන්සේගේ මනස රැකගැනීමේ ගැටලුවක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන මේ සමස්ත විශ්ව ක්‍රියාවලිය තුල ඇති වෙන බරපතල අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දෙන්නේ ඒ අවස්ථාව තුල ජීවිත අපේක්ෂාව පවා අතහැරීමෙන් උන්වහන්සේට ඒ අවස්ථාවට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ. එනිසා තමයි ඒ ඒ අමුදරුවන් අතහැර එතනට යාම බෝසතාණන් වහන්සේගේ අවසාන භවයේ ධර්මතාවයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපට පේනවා පංචශීල ප්‍රතිපදාව තුල ඉඳලාම මේ සීල ප්‍රතිපදාව තුල යම් යම් ප්‍රමාණයෙන් අපට කාමයන්ගෙන් නික්මෙන්නට අවශ්‍ය පසුබිමක් තියෙනවා ඒ පසුබිම හරියට හඳුනාගෙන යම්කිසි කෙනෙක් සීල පාරමිතාව සම්පාදනය කරනවා නම් ඒ සීල පාරමිතාව තුලම මේ නෛෂ්කාම්‍ය පාරමිතාව සංවර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි දැන් මේ පාරමිතාවලදී අපි එක පාරමිතාවක් සම්පූර්ණ කරලා ඊට පස්සේ අනිත් එකට අත ගහන්නට ඕනේ කියලා එහෙම එකක් නෙමෙයි. මේ ಗುಣධර්ම එකින් එකට බද්ධ ස්වභාවය. එකකට එකක් ප්‍රත්‍ය වෙන ස්වභාවය. සමහර දැන් අපි සූරිසි ප්‍රත්‍ය ගැන ඉගෙන ගන්නකොට අපි අහලා තියෙනවානේ. සමහර දේවල් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ එකකට එකක් සහාය වෙනවා. සීලය නෛෂ්ක්‍රාම්‍යයට ප්‍රත්‍ය වෙනවා. නෛෂ්ක්‍රාම්‍ය සීලයට ප්‍රත්‍ය වෙනවා. නෛෂ්ක්‍රාම්‍ය ප්‍රඥාවට ප්‍රත්‍ය වෙනවා. ප්‍රඥාව නෛෂ්ක්‍රාම්‍යයට ප්‍රත්‍ය වෙනවා. ඒතකොට මෙහෙම අන්‍යෝන්‍ය වශයෙන් ඒවා සංවර්ධනය. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන්. ඊළඟට තව සමහර වෙලාවට එකකට එකක් සහජාත වශයෙන් එකක් උපදිනකොට ඒ සමග අනිත් එකත් උපදිනවා. ඒතර සහජාත ප්‍රත්‍ය වශයෙන්ුත් ඒවා ප්‍රත්‍ය වෙනවා. යම් තැනක ප්‍රඥා උපදිනවා ඒ ප්‍රඥා උපදින තැන ඒ තනත්තාගේ චිත්තසංතානයේ මේ නෛෂ්කාම්‍ය ගුණයත් අවදි වෙනවා. නෛෂ්කාම්‍ය උපදිනකොට එතන ප්‍රඥා ගුණයත් අවදි වෙනවා. අන්න ඒ විදිහට ඊළඟට සීලය වැඩෙනකොට එතන නෛෂ්කාම්‍යත් අවදි වෙනවා. ඒ ඒ සීල ගුණය තුලම. එතකොට සහජාත වශයෙන් ඒවා අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට මේ ධර්මතා එකින් එක බද්ධ වෙලා වැඩෙන නිසා අපට දාන පාරමිතාව පුරලා ඉවර වෙලා තමයි සීල පාරමිතාව ඊට පස්සේ තමයි නෛෂ්කාම්ම්‍ය පාරමිතාව එහෙම එකක් නෙමේ නිවන් දකින්නට යන ගමනේදී මේ ගුණ ධර්ම එකින් එක එකින් එක ප්‍රත්‍ය වේලා ක්‍රියාත්මක වෙන ස්වභාවය තේරුම් ගත්තාම අපිට එක් භවයක් තුල එක් ක්‍රියාවක් තුල බොහෝ ගුණ ධර්ම අවදි කරගන්නට පුළුවන් ප්‍රඥාවෙන් සති සම්පජඤ්ඤයෙන් අපි ඒවා ප්‍රගුණ කරනවා නම් දැන් එතකොට මේ විදිහට අපි දැන් කතා කළේ ගිහි ජීවිතයක් තුළ ඉඳගෙන නෛෂ්කාම්‍ය පාරමිතාව සම්පාදනය කිරීමේ ප්‍රතිපත්ති ක්‍රමය ගැනයි. මොකක්ද මේ ප්‍රතිපත්ති ක්‍රමය? අවංකව පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටීම, ඒ මනුෂ්‍ය සීලය තුළ සංවර වීම, ඊළඟට ආර්ය සීලය හැටියට හඳුන්වන අෂ්ටාංග සීල, නවාංග පොසත සීල, දස සීල කියන මේ සීලයන් තමන්ට හැකි අවස්ථාවල සතර පොහොයට හෝ එක් පොයකට හෝ එහෙම නැත්නම් සම්පූර්ණ දවසක් හෝ දවසින් අඩක් හෝ එහෙම නැත්නම් තවත් පුළුවන් නම් එක්තරා කාල පරිච්ඡේදයක් වෙන් කරගෙන සතියක් සති දෙකක් මාසයක් මාස තුනක් දැන් විශේෂයෙන් වස්සාන සමය ගිහි පින්නතුන්ට සීලය ආරක්ෂා කිරීමේ විශේෂ කාල පරිච්ඡේදයක් හැටියට සඳහන් වෙනවා ඒක හඳුන්වන්නේ පාටිහාරීය පක්ෂයයි කියලා. පක්ෂය කියලා කියන්නේ අවුරුද්දේ ඒ යම්කිසි ඍතුව පක්ෂය කියලා අදහස් කරනවා මාසෙකින් අඩක් කියන එකත් පක්ෂයක් කියලා අදහස් කරනවා. ඒ වගේම අර සමස්ත කාල පරිච්ඡේදයකටත් ඒ නම පාවිච්චි කරන්නට පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ සමස්ත වස්සාන කාල සීමාවම යම්කිසි කෙනෙක් අෂ්ටාංග සීල, නවාංග උපෝසථ සීල, දස සීල ආදිය ආරක්ෂා කරනවා නම් පාටිහාරියක සීලයයි කියන විශේෂ නමකින් හඳුන්වනවා. ඇයි මේ වස්සාන සමය ප්‍රාතිහාර්ය සමයයි. එහෙම නැත්නම් ප්‍රාතිහාර්ය පක්ෂයයි කියලා හඳුන්වනවා. ඇයිද ප්‍රාතිහාර කියන්නේ? ඊතරම්ම සුවිශේෂත්වයක් කෙලස් ප්‍රහාණය කරන්නට නිවන් අවබෝධ කරන්නට ධානා අභිඥා මාර්ගඵල ලබන්නට බොහෝ දෙනාට අවස්ථාව සැලසුණු සුවිශේෂ ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒතර ප්‍රාතිහාර්ය කියලා අදහස් කරන්නේ ධර්මය අවබෝධ කිරීම නැමැති ප්‍රාතිහාර්ය. බහුලව සිද්ධ වෙච්ච කාල පරිච්ඡේදයක් තමයි වස්සාන සමය. ඒ වස්සාන සමය පැවිද්දාට පමණක් නෙමේ ගිහියාටත් අර සුවිශේෂත්වයන් අවදි කරගන්නට ඒ ප්‍රතිපදාව උදව් වෙනවා. ඉතින් යම්කිසි කෙනෙකුට මුළු අස්සාන සමයම සීලය ආරක්ෂා කරගන්න බැරි නම් ඒ තැනත්තාට පුළුවන්කම තියනවා එක මාසයක්. එහෙම නැත්නම් අඩ මාසක්. අඩ මාසක් තමයි පක්ෂයක් කියලා කියන්නේ. අඩ මාසක් කියලා කියන්නේ සති දෙකක්. සති දෙකක කාලයක් වස්සාන සමය ආරම්භ වෙනකොට වස්සාන සමය නිම වෙනකොට සති දෙකක්වත් අඩුතරමින් සීලය ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් නම් ඒ ආර්ය සීලය සමාදන් වෙලා ඒ තනත්තා මේ නෛෂ්කාම්‍ය ගුණය තුල නිර්වාණ ගාමිනී මාර්ගය තුල වඩා ඉදිරි පියවරකට අවතීර්ණ වෙන කෙනෙක් වෙනවා. අන්න ඒ විදිහෙන් කටයුතු කරලා ඊට පස්සේ ඒ තනත්තාගේ ඊළඟ නෛෂ්කාම්‍ය පියවර තමයි ගිහි ජීවිතයෙන් ඉවත් වෙලා පැවිද්දට පැමිණි. හැබැයි ඒ පැවිද්දට පැමිණීම කියන එක කෙස් කපලා සිවුරු පෙරෝප පමණටම ඒ නෛෂ්කාම්‍ය ගුණය පූර්ණ වෙන්නේ නැහැ. ඒක නෛෂ්කාම්‍ය ප්‍රගුණ කිරීමට හොඳ තෝතැන්නක් හොඳ පසුබිමක් සකසන. එනිසා මහානකම කියන එක සෑම ගුණධමයක් දියුණු කරන්නටම සුදුසු ප්‍රවේශයක් හදනවා. හැබැයි ගිහියාටත් වඩා පැවිද්දාගේ නිර්වාණගාමිනී මාර්ගය ඇතැම් විට ප්‍රමාද වෙන්නත් බැරි කමක් නැහැ. එතකොට එහෙම කියනකොට කෙනෙක් මවිත වෙන්නට පුළුවන්. ඉතින් එහෙනම් මහාන වෙන්නේ මොකටද? ඉතින් අන්න ඒ කාරණා අපි ගැඹුරින් සිතා බලන්නට ඕන. හරියට මහානකමට අවතීර්ණ වෙනවා නම් ගිහියාට වඩා වේගයෙන් නිවන් අවබෝධ කරන්නට ඒක සුදුසුකමක් වෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ඒ පැවිද්දා හරියට ඒ මහානකම කුමක්ද කියලා හඳුනාගෙන කටයුතු කරන්නේ නැතිනම් ඒ මහානකම වරදවා ගන්නවා මහානකම පිළිබඳව අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රමය සම්පාදනය කරන්නේ නැතිනම් ඒ තුල ජනිත කරගන්නා වූ අනර්ථයන් ඒ තුල ජනිත කරගන්නා වූ අකුසල් හේතු කොටගෙන අර ගිහියාටත් වඩා සසර ගමනේ අනතුරටපත් වෙන්නට බැරි කමක් නැහැ. මොකද පැවිදි වෙලා ඉඳගෙන වරදක් කරනවා කියන එක ගිහියෙක් හැටියට වරදක් කරනවටත් වඩා බරපතල කාරණයක් වෙනවා. කුමක් නිසාද? ගිහියා තමන් විසින් හරි හම්බ කරගෙන කාලා බීලා ජීවත් වෙමින් කරන වරදට වඩා පැවිද්දා අනුන්ගේ ආහාර පානෙන් අනුන්ගේ දානෙ ටිකෙන් කය පෝෂණය කරගෙන තමන් සීලාදී ගුණධර්ම වඩනවා තමන් පැවිද්දේ කියන ප්‍රතිඥාව දීලා ඒ ප්‍රතිඥාව තුල ඉඳගෙන අනුන්ගෙන් යැපෙමින් යම් අපරාධයක් කරනවා නම් ඒක වඩා බරපතල අකුසලයක් හැටියට සසර ගමනේ විපාක දෙන නිසා. එතකොට මේ පොදු தত্ত্বය හැබැයි ඒ වගේම විශේෂ தত্ত্বයන් තියෙන්නට පුළුවන් ඒ තමයි ගිහියෙක් හැටියට යන කෙනා ලද ඉක්මන් අවස්ථාවක මට නිවන් අවබෝධ කරගන්න ලැබෙන්න කියන අදහසින් යනවා වෙන්නට පුළුවන්. හැරිදි වෙච්ච ඇතැම් උතුමන් අනාගතයේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන පච්චේක බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන යම් බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කරගෙන යනවනම් උන්වහන්සේලා පැවිදි වුණාය කියලා ඉක්මනින් නිවන් දකින්නට පසුබිමක් සැකසෙන්නේ නැහැ මොකද උන්වහන්සේලාගේ ප්‍රාර්ථනාව නිසා. ඒ නිසා ප්‍රාර්ථනා විවිධත්වය අනුව කෙනෙකුගේ නිවන ප්‍රමාද වෙන්නට පුළුවන්. ඒක නිර්වාණ ගාමිනී මාර්ගයේහි විශේෂ අවස්ථාවක්. හැබැයි අර ගිහිකමද මහානකමද වඩා ඉක්මනින් නිවනට සමීප වෙන්නේ කියලා බැලුවොත් දෙදෙනාම හැකි ඉක්මනින් නිවන් දැකීමේ අපේක්ෂාවෙන් නම් ಗುಣධම් වඩන්නේ මහානකම තමයි ඒ තනත්තාට වඩා ඉක්මනින් කාමයන්ගෙන් වෙන්ව නිවන් දකින්නට උපකාර වෙන පසුබිම සකස් කරන්න. හැබැයි මහානකම මොකද්ද කියලා හරියට තේරුම් නොගෙන කටයුතු කළොත් ඒකේ අනිත් පැත්ත ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. අන්න ඒ නිසායි අපි නිතරම කියන්නේ මෙතනදී වඩා වැදගත් වෙන්නේ මනෝභාවයයි. අපි මොනවා හිතාගෙන මොනවා දැනගෙන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි වඩා වැදගත් වෙන්නේ අර බාහිර ස්වરૂප වෙනස් කිරීම නෙමෙයි කෙස් කපනවාද කෙස් තියනවාද කලිසම දැඳලා ඉන්නේ සිවුර දැඳලා ඉන්නේ ඉන්නේ පන්සලේද ඉන්නේ ගිහි ගෙදරද ඉන්නේ ආරණ්‍යේද ඉන්නේ ග්‍රාමවාසීව ඒවා නෙමෙයි වැදගත් කාරණා වෙන්නේ වැදගත්ම කාරණා වෙන්නේ අපේ මානසික தত্ত্বය කුමක්ද කියන එක ඉතින් මානසික தත්ත්වය નિවරදි නම් ඒතනත්තාට තමයි කොතන හිටියත් මේ නෛෂ්කාම්‍ය ගුණය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. මේ සම්බන්ධව ඊටාම හොඳ අතීත ප්‍රවෘත්තියක් අපේ රේරුකාණි මහානායක හමුදුරුව මේ නෛෂ්කාම්‍ය පාරමිතාව යටතේ දක්වනවා. එක්තරා තරුණයෝ දෙදෙනෙක් තෝපාරාමේහි පැවිදි වෙනවා. ඒ පැවිදි වෙනකොටම දැන් පැවිද්දට යොමු වෙනකොටම යම් අදහසක් තියෙනවානේ මහානකම මම මෙන්න මේ විදිහයි ගත කරන්න කියලා. දැන් ඒ තරුණයෝ දෙන්නගෙන් එක්කෙනෙක් කල්ැතුවම හිතලා තියෙනවා මම නම් මහාන වෙලා ඉක්මනින්ම ආරණ්‍යයකට යනවා භාවනා කරන්න. ඒක එක තරුණයෙක් එහෙම කල්ැතුවම හිතලා තිබුණා. ඉතින් එහෙම හිතලා තිබුණා වුණාට පැවිදි වෙච්ච ගමන්ම ගුරුවරයාගෙන් නික්ම යන්නට බෑ. පැවිදි වෙලා උපසම්පදත් වෙලා අවම වශයෙන් වසර 5ක්වත් ඒ භික්ෂුව ඒ නවක භික්ෂුව තමන්ගේ ගුරුවරයාට තේ හික්මෙන්නට ඕන. මොකද එහෙම හික්මීම තුළ තමයි මේ ශාසන ප්‍රතිපදාව පිළිබඳව නිවැරදි දැක්මක්, නිවැරදි සංයමයක් උන්වහන්සේ තුල ගොඩ නැගෙන්නේ. මොකද මේක එක්තරා සංස්ථාවක්. මේක නිවන් දැකීම සම්බන්ධ කාරණයක් විතරක් නෙමෙයි. නිවන් දකින්න ගිහිලා ඉඳගෙනත් පුළුවන්. එතකොට පැවිද්ද කියලා කියන්නේ නිවන් දකින්නට වඩා ඉක්මනින් නිවන් දකින්නට පසුබිමක් හදනවා පමණක් නෙමේ මහානකම කියලා කියන්නේ මේ එක්තරා සංස්ථාවකට ඇතුල් වීම. එතකොට ඒ සංස්ථාවේ යම් යම් නීති රීති තියෙනවා. ඒ නීති රීති පනවලා තියෙන්නේ නිවන් දැකීම සඳහා පමණක් නෙමේ. එහෙනම් කොමත් සඳහා දීර්ඝ කාලයක් මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සඳහා අපි නිතරම කියනවානේ පැවිද්දෙකුගේ කාර්යභාරයන් දෙකක් තියෙනවා. තමන්ගේ විමුක්තිය සඳහා ගුණධම් වැඩිම සහ අන් අයට විමුක්ති මඟ සඳහා අවස්ථාව සකසා ඒක ධර්ම දේශනා කිරීමෙන් වෙන්නට පුළුවන්, භාවනා කමටහන් දීමෙන් වෙන්නට පුළුවන්, අනුශාසනා කිරීමෙන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථාන ඉදි කිරීමෙන් වෙන්නට පුළුවන්, පන්සල් ගොඩ නැගීමෙන් වෙන්නට පුළුවන්, ශිෂ්‍යකාරක ආදීන් සැකසීමෙන් වෙන්නට පුළුවන්, විවිධ ක්‍රම වලින් වෙන්නට පුළුවන්, ඉගැන්වීමෙන් වෙන්නට පුළුවන්. විවිධ ක්‍රමවලින් පුළුවන් අන් අයට නිර්වාණගාමිනී මාර්ගය පැහැදිලි කරලා දෙන්න. ශාසනය එතකොට මේ නිර්වාණගාමිනී මාර්ගය පැහැදිලි කර දෙමින් බොහෝ දෙවි මිනිසුන්ට চিරාත් කාලයක් ಗುಣධම් වඩන්නට මේ ශාසන ප්‍රතිපදාව ආරක්ෂා කිරීම සහ ඒ ඊට අදාළ ධර්මය සුරක්ෂිත කිරීම. දැන් ශාසනය කියන එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවානේ. පරයාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ. ඒතර ප්‍රතිවේදය කියන එක Tamanට පුද්ගලිකයි. ප්‍රතිවේද කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල වලට පැමිණීම. ඒතර ඒක Tamanට පුද්ගලිකයි. ඒක අපිට වෙන කෙනෙක් වෙනුවෙන් කරලා තියන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මුල් කාරණා දෙක අපිට සාසනය පැවැත්වීම සඳහා දිගු කලක් සංරක්ෂණය කරන්න මොනවද මුල් කාරණා දෙක පරයප්ති ශාසනය සහ ප්‍රතිපත්ති ශාසනය පරයප්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම විනය ධර්ම කිව්වහම අභිධර්මත් ඒකට ඇතුළත්. විනය කිව්වහම අභිවිනයත් ඒකට ඇතුළත්. එතකොට ධර්ම විනය ආරක්ෂා කිරීම ධර්ම විනය ආරක්ෂා කිරීමේදී ධර්මය විකෘති නොකොට විනය විකෘති නොකොට තථාගතයන් වහන්සේ දෙසූ ආකාරය පුළුවන් තරම් ආරක්ෂා කරගෙන අන් අයටත් ඒක විකෘති කරන්නට නොදී මේ ධර්ම විනය සංරක්ෂණය කරන්නට කැපවීම ශාසනය පැවැත්වීමට අත්‍යවශ්‍ය කාරණයක්. අද මේක බරවත්සේ අර්බුදයටපත් වෙමින් පවතිනවා. ඊළඟට දෙවෙනි කාරණය තමයි ප්‍රතිපත්ති ශාසනය. ප්‍රතිපත්ති ශාසනය කියන්නේ ධර්මය කොච්චර දැනගෙන ගත්තත් ඒ ධහමට අනුව පිළිපදින්නේ කොහොමද? සමත විදර්ශනා භාවනා කරන්නේ කොහොමද? ඒවා පිළිබඳව නිවැරදිව පුහුණු කරන්නේ කොහොමද? එතකොට ඒ ගැන හරියට Taman දැනුවත් වෙන්න ඕන තව කෙනෙකුට මේ මාර්ගය කියා දෙන්නට දක්ෂ වෙන්නට. එතකොට තමන්ගේ විමුක්තිය සඳහා තමන් කෙලෙස් ප්‍රහාණය කරන්නට ක්‍රියා කිරීම එක කාර්යයක් ශාසනය පවත්වන්නට පర్యాప్త ධර්මයේ සහ ප්‍රතිපත්ති ධර්මයේ පවත්වාගෙන යන්නට අන් අයට කියා දෙමින් ඒ සඳහා ක්‍රියා කිරීම තවත් කාර්යයක්. මේ මේ කටයුතු දෙකේම පූර්ණ වගකීම බුදුරජාණන් වහන්සේ බාර දුන්නේ භික්ෂුවට. එතකොට ගිහියාට ගිහියා ඒක කරනවා නම් ඒක ගිහියාගේ සහ ලෝකයේ යහපතට හේතු නමුත් ගිහි අයක කළ යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. මොකද ගිහි සමාජය ශ්‍රාවක පිරිසක් විනා බුදුරජාණන් වහන්සේ විසින් ගොඩනගපු යම්කිසි ශිෂ්‍ය පිරිසක් නෙමෙයි. හැබැයි භික්ෂුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ගොඩනගපු ශිෂ්‍ය පිරිසක්. එතකොට ඒ පිරිසට නීති රීති තියෙනවා. උන්වහන්සේලාගේ විමුක්තියට අදාළව වගේම මේ සංඝ සංස්ථාව කෙලෙසෙන්නේ නැතුව දිගු කලක් පවත්වාගෙන සාසනය දිගු කලක් පවත්වන්න. ඒවා හොඳට පැහැදිලි වෙනවා විනය ප්‍රඥප්ති පැනවීමේ අරමුණු මොනවද කියලා දේශනා කරන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විනය ප්‍රඥප්ති පනවන්නේ එක හේතුවක් තමයි නොපැහැදුනවුන් පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස ඒතර මේක තමන්ගේ කෙලස් ප්‍රහාණය කිරීමට අදාළ කාරණයක් නෙමෙයි. නොපැහැදුණු තැනත්තා පහදින්නට ඕන පැහැදුණු තැනත්තා වඩා පහදින්නට ඕන ඇයි තමන්ගේ කෙලස් ප්‍රහාණය කරන්නේ මේ ශාසනය දිගු කලක් පවත්වන්නේ මේ සංස්ථාව දිගු කලක් පවත්වන්නේ මොකටද පවත්වන්නේ බොහෝ දෙනාගේ යහපත පිණිස ඒ නිසා දැන් අද සමහරු මේවා ගැන ਵਿਚාරයක් නැති අය කතා කරනවා මේ සංඝයා වහන්සේලා කටයුතු කරන්නේ ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා. ඒගොල්ලන්ගේ පැවැත්ම ගෙනියන්නේ කුමක් සඳහා? ලෝකේ යහපත පිණිස. එතකොට සමහර වෙලාවට කතා කරනවා මේ හාමුදුරුවෝ ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා දැන් මේ ඔක්කොම ගොඩනගනවා ගොඩනගනවා ඉවරයක් නැහැ මේ පන්සල් හදනවා එතකොට මේ දැන් මේ ඔක්කොම අතහැරලා නේද ආවේ ඉතින් පන්සල් හදනවා කියන එක මොකද උන්වහන්සේලාගේ પરම්පරාව උන්වහන්සේලාගේ පවුල් වලට ලියලා දෙන්නද නෑ මේ මහ ජනතාවට අනාගත පරපුරට ගුණධම් වඩන්න තැනක් තියෙන්නට ඒ නිසා ශාසනය කියලා කිව්වහම මේ පරයප්ත ශාසනය ප්‍රතිපත්ති ශාසනය සහ එය පවත්වාගෙන යන්නට අදාළ සියල්ල මහානකම දායකකාරකාදී ස්ථාන චෛත්‍ය බෝධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා එතකොට ඒ පිළිබඳව ඉගැන්වීම, ඒ පිළිබඳව පිරිවෙන් ආදිය නඩත්තු කිරීම, ඒ සම්බන්ධව මහජනයාට පවත්වාගෙන යන සංස්කෘතික ප්‍රතිපත්ති ක්‍රම මේ හැම දෙයක්ම ඊළඟට අතීත සිද්ධාස්ථාන සුරක්ෂිත කිරීම, සංස්කෘතිය රැක ගැනීම ඒ පෞරාණික දේ ආරක්ෂා කර ගැනීම අලුතෙන් ඉඩකඩම් ආදී ශාසනය වෙනුවෙන් වෙන් කර ගැනීම ඒවැ ආයතන ගොඩනැගීම ගොඩනගාපු දේ සංරක්ෂණය කිරීම මේ හැම දෙයක්ම සම්බුද්ධ ශාසනයේ පැවැත්මට උපකාර හැබැයි එහෙම කරන්නට ගිහිල්ලා ආපහු ඒ පැවිද්දා අර ගිහියෙක් වගේ Tamanගේ ගෙදර දොර අමුදරුවන් අතහැරලා ඇවිල්ලා පන්සලට ඇවිල්ලා මේ මගේ පන්සල මේ මගේ ගෝලයෝ මේ මගේ දායකයෝ කියලා ඒවා උපාදාන කරගන්නට කාම නිශ්චිතව කටයුතු කරන්නට ගියොත් පැවිද්දාට තමන්ගේ මහනකම තුල කෙලස් ප්‍රහාණය කිරීම නැමැති ප්‍රධාන කාර්යය කරගන්නටත් බෑ ශාසනය පවත්වන්නට හොඳ දායකත්වයක් ලබා දෙන්නටත් බෑ ඒ නිසා වරදවා ගත්තොත් පැටලවා ගත්තොත් මහනකම තුල කියලා නෑ කෙලස් වැඩෙන්නට ඕන තරම් පසුබිමක් සැකසෙන්නට පුළුවන්. ඒ නිසා ගිහියාගේ කෙලෙස් වැඩෙන්නේ ඒ තමන් ජීවත් වෙන පසුබිමට අනුව පැවිද්දාගේ කෙලස් වැඩෙන්නේ තමන් ජීවත් වෙන පසුබිමට. ගිහියාට කෙලස් වෙනවා තමන්ගේ ඉඩම, තමන්ගේ ගෙදර, තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා, තමන්ගේ දරුවා, තමන්ගේ ඥාතිය ඒ පදනම. හාමුදුරුවන්ට කෙලස් වැඩෙන්න පුළුවන් මගේ පන්සල, මගේ ආවාසය, මගේ ගෝලයා, මගේ දායකයා, මගේ හිතවතුන්, මගේ යාන වාහන එහෙම කෙලස් වැඩෙන්නත් පුළුවන්. ඉතින් ඒකයි අපි සිහිපත් කළේ කෙස් කැපුවද නැද්ද කියන එක කලිසම දාඳින්නේ සිවුර දාඳින්නේ කියන එක මත නෙමෙයි වැදගත්කම තියෙන්නේ නෛෂ්කාම්‍ය පාරමිතා පුහුණු කරනවා නම් කාමයන්ගෙන් නික්මීම පිළිබඳ. එතකොට මේ කාමයන්ගෙන් නික්මෙන්නට මහානකම හොඳ පසුබිමක් වෙනවා හරියට හඳුනාගෙන කටයුතු කළොත්. දැන් අපි මේ කියාගෙන ගියේ අර තූපාරාමේ පැවිදි වෙන්නට ගිය මේ තරුණයෝ දෙන්න එක්කෙනෙක් කල්පනා කළා මම ඉක්මනට යන්න ඕන ආරණ්‍යයට මම පැවිදි වෙන්නේ ආරණ්‍ය ගත වීම සඳහායි. ඒකයි මගේ ඉලක්කය. අනිත් හාමුදුරුවෝ එහෙම සුවිශේෂ ඉලක්කයක් ගත්තේ නැහැ. උන්වහන්සේ මහාන වෙන්නට ගියා. එතකොට දැන් උන්වහන්සේලා පැවිදි වෙච්ච ගමන්ම නික්ම යන්නට බෑ අවුරුදු 5ක්වත් අනිවාර්යයෙන්ම මේ ශාසන බ්‍රහ්මචර්යාව හරියට ඉගෙන ගන්නට ඕනේ. එතකොට එහෙම ඉගෙන නොගත් අය තමයි අද කාලේ මේ ධර්ම විනය විකෘති කරන ඕනම චරිතයක් ගැන හොඳට අධ්‍යයනය කරලා බලන්න හරියට ගුරුවරයෙක් නැහැ. මහාන වෙලා අවුරුදු කීපයක්වත් නිවැරදිව ගුරුවරයෙක් යටතේ හික්මිලා නැහැ. එහෙම අයම තමයි මේ ශාසනය කෙලසන්නට විනාශ කරන්න කටයුතු කරන්නේ. ඇයි මේ ශාසනික ප්‍රතිපදාව මොකද්ද? තමන්ගේ විමුක්තිය වගේම අන් අයට විමුක්තිය සලසා දෙන්නට මේ මේ ප්‍රතිපදාව කොහොමද පවත්වාගෙන යන්නේ? පරයාප්තිය ප්‍රතිපත්තිය සහ ඊට අදාළ සංස්කෘතිය ඊට අදාළ වටපිටාව කොහොමද පවත්වන්නේ? ඊට අදාළ සංස්කෘතිය මොකක්ද? මේ මොකක්වත් ගැන නිනව නැතුව නිවන ගැන විතරක් කතා කරමින් සංස්කෘතියත් වනසමින් සියල්ල ඒ එකකින්වත් වැඩක් නැහැ. පැවැත්ම අදාළම නැහැ. පැවැත්ම වැඩක්ම නැහැ කියන මට්ටමින් කතා කරන අය අද සමාජය තුල නිර්මාණය වෙලා තියෙන්නේ මහානකම කියන්නේ මොකක්ද? එහි තියෙන කාර්යභාරය දෙකක්ය. නිවන් දැකීම පුද්ගලික කාර්යභාරයයි සසුන පැවැත්වීම බොහෝ දෙනාට ගුණධම් වඩන්න පසුබිම සැකසීම තවත් කාර්යභාරයක් කියන මේ ගැඹුර හරියට වටහන්නකේ. ඒ නිසා මේවා හරියට තේරුම් ගන්නට පැවිද්දෙක් මහාන වෙලා උපසම්පදා වෙලා අවම වශයෙන් අවුරුදු 5ක්වත් තමන්ගේ ගුරුවරයාට තෙහික්මෙන්නට ඕන. දැන් අර ආරණ්‍යයට යන්න සිතූ භික්ෂූන් වහන්සේ පැවිදි වෙලා අවුරුදු 5ක් ගත වෙනකොට ගුරුවරයා යටතේ ලැබිය යුතු ශික්ෂණය සංවරය අවසන් කරලා උන්වහන්සේ ගුරුවරයාගෙන් අවසර අරගෙන නික්මුණා. ප්‍රාචීන ඛණ්ඩරාජි කියන වන ලැබකට ගියා උන්වහන්සේ භාවනා කරා. දැන් අර අනිත්තා මුදුරවන්ට යන්න ඕන වුණත් උන්වහන්සේට නික්මෙන්නට පුළුවන් කමක් නැහැ. උන්වහන්සේට දැන් ගුරුවරයාගේ කටයුතු ටික සොයා බලන්නට සිද්ධ වෙනවා. පන්සලේ කටයුතු සොයා බලන්නට සිද්ධ වෙනවා. දැන් උන්වහන්සේ මටත් ආරණ්‍යයට යන්න ඕන කියලා අරගල කලේ නෑ. උන්වහන්සේ Tamanට පැමිණි කාර්ය බාරගත්තා. මොකද්ද පැමිණි කාර්ය? ගුරුවරයාගේ වතාවත් ටික කරගෙන ඒ කටයුතු සිද්ධ කරලා ගුරුවරයාට සලකගෙන විහාරස්ථානයත් බලාගෙන දායක කාර්කාදීන්ගේ කටයුතු ටිකක් කරගෙන ඒ Tamanට පැවරිච්ච කටයුතු මහන්සේ සතුටින් බාරගන්න. බාරගෙන උන්වහන්සේ ඒ කටයුතු පවත්වාගෙන යනවා. දැන් මෙහෙම යනකොට වසර 10ක් විතර ගත වුණා. ඒ ගත වුණාට පස්සේ අර දැන් පන්සලේ ලොකු හාමුදුරුවෝත් ඒ කියන්නේ ගුරු හාමුදුරුවෝත් අපවත් වෙලා දැන් අර පන්සලේ වැඩ හිටපු හාමුදුරුවෝ තමයි දැන් මේ සියල්ලක් බලා හදාගෙන ඒ කටයුතු කරගෙන යන්නේ. දැන් අර ආරණ්‍ය වැඩ හිටි හාමුදුරුවන්ට කල්පනා වුණා මේ ආරණ්‍ය හරීම විවේකයි මගේ සහෝදරයටත් ගිහිල්ලා කියන්න ඕන මෙතනට එන්න කියලා මෙතන වටිනාකම උන්වහන්සේටත් කියන්න ඕන කියලා උන්වහන්සේ දවසක් ආපහු අර වනාන්තරයේ ඉඳලා ආවා තූපාරාමයට. ථූපාරාමයට ඇවිල්ලා උන්වහන්සේ කල්පනා කළා දැන් ඉතින් මගේ සහෝදර හාමුදුරුවෝ දීර්ඝ කාලයක් මේ පන්සලේ ඉන්නවා. ඉතින් උන්වහන්සේ දැන් දායක කාර්කාදීන් හොඳට අඳුරනවා. දැන් හවසට හොඳ ප්‍රණීත ගිලන් පසක් එහෙම හම්බ වෙයි. හම්බ වෙයි කියලා හිතුවට වතුර ටිකක්, ඇල් වතුර ටිකක් විනා වෙන කිසිදු ගිලන් පසක් ලැබුණේ නැහැ. තමන් වහන්සේට වැඩ ඉන්න කුටියක් ලැබුණා. ඒ කුටියේ උන්වහන්සේ සැතපුණා. උන්වහන්සේ කල්පනා කළා යුණාට හෙට උදේට සමහරට හොඳ කැඳ දානයක් හම්බ උදේ බලාගෙන හිටියා කැඳ දානයක් ලැබෙන බවකුත් නැහැ. දැන් අර පන්සලේ වැඩ ඉන්න හාමුදුරුව අතුපතු ගාලා පිරිසිදු කරලා එහෙනම් අපි පිඬු සිඟා වඩිමු කියලා දෙදෙනා වහන්සේම සමග පාත්‍ර අරගෙන පිඬ පාතේ නික්මුණා. පිඬ පාතේ නික්මුණාම අර ආරණ්‍ය ඉඳලා වැඩ වැඩි හාමුදුරුව කල්පනා කරනවා දැන් පන්සලට කැඳගෙන ආවේ නැති වුණාට පිඬුසිඟා වඩිනකොට හොඳට අවුලුපත් සමග කැඳ සහ හොඳට දානි ලැබේ. උන්වහන්සේලා බොහෝ දුරක් පිඬුසිඟා වඩිනකොට කැඳ ස්වල්පයක් ලැබුණා. ඒ කැඳ ස්වල්පය දෙදෙනාම බෙදාගෙන පහසු තැනකට වෙලා වැළඳු. වැළඳලා පිණ්ඩපාත වැඩියා බොහෝ දුරක් යනකොට බොහොම සුළු දෙයක් දානයේ හැටියට ලැබුණා. දෙදෙනා වහන්සේම බෙදා හදාගෙන වතුර පහසු තැනක වැඩ ඉඳලා දාන ටික වැළඳුවා. වැළඳුවට පස්සේ අර ආරණ්‍ය හාමුදුරුවෝ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ හැමදාම යැපෙන්නේ මෙහෙමද? මෙහෙමද දේවල් හම්බ වෙන්නේ? දායකයෝ ඔබ වහන්සේ ගැන එච්චර සොයලා බලන්නේ නැද්ද? පස්සේ අර පන්සලේ හිටිය හාමුදුරුවෝ කිව්වා ඉතින් මෙහෙම තමයි හැමදාම ගත වෙන්නේ. ඒ ලැබෙන හැටියට තමයි පවතින්නේ. 아무තු විශේෂයක් නැහැ. එතකොට අර ආරණ්‍ය හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මෙහෙට වෙලා මේ නිකන් දුක් විඳින්නේ මොකටද මම ඉන්න තැන ඉතාම හොඳයි බොහොම පහසුයි බොහොම විවේකී ಗುಣධර්ම වඩන්නත් පුළුවන් ඒ නිසා ඔබ වහන්සේත් වඩින්න එහාට මේ මේ පන්සල් බදාගෙන මෙතනට වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ කොහොම කියලා යෝජනා කළා. යෝජනා කරලා දැන් දෙදෙනා වහන්සේම දානේ වන්දලා ඉවර වුණා. පාත්‍රා සෝදාගෙන උන්වහන්සේලා ආපසු නික්මුණා. ටික දුරක් මාර්ගයේ එනකොට පන්සලට යන පාර සහ ආරණ්‍යයට යන පාර බෙදෙනවා එක තැනකින්. දැන් පන්සලේ හාමුදුරුවෝ ආරණ්‍යයට වැඩම කරන පාරට නික්මුණා. නික්මුණාට පස්සේ ආරණ්‍යයේ ඉඳලා ආපු හාමුදුරුවෝ අහනවා ස්වාමීනි ඔය කොහෙද යන්නේ? ඔය ඔය ඔහෙ නෙමෙයි මේ පැත්තේ පන්සල. ඔබ වහන්සේ මේ වැරදි පාරක වගේ. එතකොට අර පන්සලේ ඉන්න හාමුදුරුවෝ කිව්වා නෑ මම මේ ආරණ්‍යයට යන්නයි සූදානම් වුණේ දැන් ඔබ වහන්සේ කිව්ව ආරණ්‍ය බොහොම විවේකයි එතන බොහොම හොඳයි එහෙට යන් කියලා ඔබ වහන්සේ යෝජනා කරපු නිසා මම මේ ආරණ්‍යයට යන්නයි මේ පාරට යමුනේ එතකොට ආරණ්‍ය හාමුදුරුවෝ අහනවා ඉතින් මෙතනින් කොහොමද යන්නේ? ඒ පන්සලට යන්නේ නැද්ද? ගිහිල්ලා එතන අවශ්‍ය කටයුතු කරලා නෙමෙයිද ඔබ වහන්සේ ආරණ්‍යයට යන්නේ? එතකොට පන්සලේ හාමුදුරුවෝ කියනවා නෑ ඉතින් එහෙම කරන්න කියලා විශේෂ දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ පනවලා තියෙන්නේ පන්සලෙන් පිටත් වෙනකොට සෙනසුන් තැන්පත් කොට පිටත් සෙනසුන් තැන්පත් කරනවා කියලා කියන්නේ ඇඳ පුටුමේ සාදියේ අවුවෙන් වැස්සෙන් පින්නෙන් විනාශ වෙන්නේ නැතිව සුරක්ෂිත තැන්වල තියන්න. එතකොට ඒවට වේයෝ එන්නේ නැති වෙන්නට විනාශ වෙන්නේ නැති වෙන්න ඒවා පරිස්සමින් තියන්න. ඊළඟට සිවුරු පිරිකර ආදිය තමන් පරිහරණය කරන ඒවා තමන් සමග ඒවා ගන්න නික්මෙන තැනකට. ඊට පස්සේ දොර ජනෙල් ආදී මනවින් වහලා තියන්න. එහෙම තියලා අතුපතු ගාලා ඒ ටික කරලා තමයි නික්මෙන්නේ. ඒකයි සෙනසුන් තැන්පත් කර තබනවා. එතකොට දැන් පන්සලේ හාමුදුරුවෝ මම සෙනසුන් තැන්පත් කර තබලා යාවි. ආයෙ මං එහෙ යන්නට අවශ්‍යතාවයක් නැහැ. අපි මෙතනින්ම ආරණ්‍යයට යනවා. එතකොට ආරණ්‍ය හාමුදුරුවෝ කියනවා එහෙම බෑ මට පන්සලට යන්න ඕන. ඇයි ඔබ වහන්සේ පන්සලට යන්නේ? ඇයි මම එනකොට ගෙනාපු මගේ හැරමිටියත් පන්සල. මගේ ඔලොගුවත් පන්සලේ. එතකොට මගේ හිසේ ගන්න තෙල් කුප්පියත් 500. මෙහෙම මෙහෙම ගණනාවක් කිව්වා. කිව්වට පස්සේ අර පන්සලේ හිටපු හාමුදුරුවෝ මම මේ මෙච්චර කාලයක් ඉඳලා මෙතනින් ආරණ්‍යයට යන්න ඕන ඔබ වහන්සේ මේ එක දවසකට පන්සලට ඇවිල්ලා මෙච්චර ගොඩක් ಜಾති ගෙනත් තිබ්බද පන්සලේ කියලා ඊට පස්සේ දෙදෙනා වහන්සේම ආපහු පන්සලට ආවා පන්සලට ආවට පස්සේ අර ආරණ්‍ය හාමුදුරුවෝ තමන් ගෙනාපු කලමනා ටික අරගෙන අර හාමුදුරුවන්ගේ දෙපා අල්ලලා වැදලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වැනි අය ආරණ්‍යයේ හිටියත් පන්සලේ හිටියත් සැබෑම පැවිද්දෝ. ඒ නිසා ඔබ වහන්සේ මේ පන්සලේ හිටියයි කියලා මේ ගොඩනැගිලි අල්ලගෙනත් නැහැ, දායකයෝ අල්ලගෙනත් නැහැ, සිවුරු පිළිකර අල්ලගෙනත් නැහැ. ඒ මොකක්වත් අල්ලගෙන නැහැ. ඔබ වහන්සේ හැබැයි නෛෂ්කාම්‍ය ආද්‍යාසයෙන් ಗುಣධම් වඩා. නික්මුණු මනසින්, නිකලස් මනසින්, නොයලෙන මනසින්. ඒ නිසා ඔබ වහන්සේ වැනි අය අමුතුවෙන් ආරණ්‍ය ගත වෙන්නට ඕනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ සෙනසුනේම වැඩ සිටිමින් සුවසේ ගුණධම් වඩන්න අපි වගේ අය එච්චර ශක්තිමත් නැති නිසා මම ආරණ්‍යයට යන්නම් කියලා උන්වහන්සේ ආරණ්‍යයට පිටත් වෙනවා එතකොට මෙන්න මේ විදිහට අපිට වඩා වැදගත් වෙන්නේ පන්සලේද ඉන්නේ ආරණ්‍යයේද ඉන්නේ කියන එක නෙමෙයි. දැන් මේකෙන් වරදවා ගන්නට එපා. ආරණ්‍යයේ ඉන්න එක වැඩක් නැහැ. පන්සලේ ඉන්න එකයි හොඳ. එහෙම එකක් නෙමෙයි. අපිට මේ නෛෂ්කාම්‍ය ගුණය දියුණු කිරීමේදී ප්‍රධාන වෙන්නේ ආරණ්‍යයේදී ඉන්නේ පන්සලේදී ඉන්නේ ගල්ලෙනේද ඉන්නේ ගහක් යටද ඉන්නේ ගිහිවද ඉන්නේ පැවිදිවද ඉන්නේ කියන කතන්දර නෙමෙයි. වැදගත් වෙන්නේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වයේ තේරුම් ගනිමින් ඒවාට තියෙන තෘෂ්ණා මූලික බන්ධනය ටික ටික අඩු කරගන්නට පුළුවන්ද දුරු කරන්නට පුළුවන්ද ඒ ඒ ප්‍රමාණයත් එක්කයි නෛෂ්කාම්‍ය ගුණය වැඩි ඒ නිසා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ ආරණ්‍යක සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පස් දෙනෙක් ඉන්නවා ආරණ්‍යගත වෙන අය. ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක් බාල බව නිසා මෝඩ බව නිසා තමයි ආරණ්‍යගත වෙන්නේ. තව කෙනෙක් ඉන්නවා පාපිච්චතාවෙන් එහෙම නැත්නම් ઈચ્છාවෙන් මැඩුණු මනසක් ඇති නිසායි ආරණ්‍යගත වෙන්නේ. තව කෙනෙක් ඉන්න උමතු බව නිසා, චිත්ත වික්ෂිප්ත භාවය නිසා ආරණ්‍යගත. තව අය බුදුවරු විසින් ප්‍රශංසා කළ ආරණ්‍ය වාසය කියලා එහෙම ආරණ්‍යගත. තවත් අය අල්පේච්ඡතාවය නිසා කෙලස් දුරු කරන්නට එතන සුදුසු පසුබිමක් නිසා තමන්ගේ ප්‍රයත්නයට තමන්ගේ නිර්වාණගාමිනී ප්‍රයත්නයට ක්ලේශ ප්‍රහාණයට එය ඊටා යෝග්‍ය පසුබිමක් නිසා ආරණ්‍යගත මේ විදිහට ආරණ්‍යගත වෙන අය පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනාගේ ශ්‍රේෂ්ඨ, උත්තම, විශිෂ්ට වෙන්නේ අල්පේච්ඡතාවය නිසා ආරණ්‍යගත. මොකක්ද අල්පේච්ඡතාවය කියලා කියන්නේ? වැඩි බලාපොරොත්තු නැහැ. බොහෝ දේවල් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට ගුණධම් වඩන්නට ජීවිතය පවත්වා ගන්නට අල්ප වූ දෙයක්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සිව්පසේ හැටියට පංසුකූල චීවරං නිස්සාය පබ්බජ්ජ. මහණෙනි නුඹලා මහණ උනේ අර මලමිනී ආදිය ඔතලා ගෙනihin දාන ඒ අපවිත්‍ර වූ රෙදි කෑලි එකතු කරලා සිවුරක් මහගෙන ඒකෙන් යැපෙන්නට. ඒක මතක තියාගන්න. අතිරේක ලාභ හැටියට මහ ජනතාව සද්ධාවෙන් පටපිලි හරි පූජා කරනවා නම් ඒවා පිළිගැනීම වරදක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න ඕනේ මහානකම කුමක් සඳහා? අවමයෙන් යැපෙන්නට හිත හදාගත්තට පස්සේ අපට අරව දුන්නේ නැහැ මේවා දුන්නේ නැහැ කියලා දායකයොත් එක්ක ගැටෙන්න දෙයක්වත් නැහැ චෝදනා කරන්න දෙයක්වත් නැහැ ඇලෙන්න ඒවා ලැබුණා කියලා ඇලෙන්න දෙයක්වත් නැහැ ඇයි ඒ මහානකමේ මූලික අවශ්‍යතාවය විලිවසාගෙන මැසිමදුරු සීතෝෂ්ණාදීන් කය රැකගෙන ජීවත් වෙන්නට චීවරයක් සකස් කර ගැනීමයි එතකොට ඒක අවමයෙන් යැපෙනවා ඊළඟට පින්ඩියාලෝප භෝජනන් නිස්සාය පබ්බජ පාත්‍රය අරගෙන ගෙයින් ගෙට සිඟා ගිහින් ලැබෙන ආහාරයෙන් යැපෙන්නටයි මහන උනේ කියන මේ මූලික කාරණේ මතක තියාගන්න. රාජභෝජනේ හරි ගෙනත් දෙනවා නම් පිළිගෙන වැළඳුවට කමක් නැහැ. හැබැයි නැහැ කියලා වික්ෂිප්ත වෙන්නේ නැතිව ලැබුණයි කියලා තෘෂ්ණාවෙන් මොසපත් වෙන්නේ නැතිව අනුභව කරලා ඒන් කය පවත්වා ගන්න කුමකටද මේ මහානකම හොඳින් පවත්වා ගන්නට කියන අවබෝධය සිතේ තියා. ඊළඟට රුක්ක මූල සේනාසනන් නිස්සාය පබ්බජ්ජ ගහක් මුල හරි ජීවත් වෙන්න බලාගෙන. ගහක් මුල තමන්ගේ වාසස්ථානය කරගන්නට බලාගෙනයි මහණ වුණේ කියන බව මතක තියාගන්න. එතකොට ඔබ වහන්සේලාට අතිරේකව ලැබෙනවා නම් මහා මන්දිර වුණත් ඒක පැවිද්දෙකුට යෝග්‍ය වශයෙන් ලැබෙනවා නම් ඒක පිළිගැනීම වරදක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පූජා කරපු ජේතවනාරාමේ 54 කෝටියක් රන් කහවණු වැය කරලයි හදලා පූජා කරන්නේ. එතකොට මේ මහා සංඝයා වෙනුවෙන් පූජා කරපු පූජාව. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ මට මේ දායකයෝ මෙහෙම සලකනවා කියලා තෘෂ්ණා මූලිකව නෙමේ ඒක දායකයාට අනුග්‍රහ පිණිස පිළිගත්තා ශාසනයේ චිර පැවැත්ම පිණිස නඩත්තු කරගෙන පවත්වාගෙන ගියා. එතකොට ඒක දැනගෙන අවමයෙන් යැපෙන්නට මනස සකස් කරගත්තන් පස්සේ අතිරේකව ලැබුණද නැද්ද කියන එක ඊතරම් ගැටලුවක් නෑ. ලැබුණත් ඒන් මුසපත් වෙන්නේ නෑ. නොලැබුණත් ඒන් පැතිගන්නේ නැතිව ජීවිතේ පවත්වන්නට පුළුවන්. ඊළඟට පූතිමුත්ත බෙහෙසජ්ජන් නිස්සාය පබ්බජ්ජ අරලු ගව මූත්‍රේ දාලා සකස් කරන පල් කරලා සකස් කරන ඖෂධයෙන් දිවි පවත්වන්න බලාගෙනයි පැවිදි වුනේ අතිරේක යහපත් ඖෂධ වර්ග ලැබෙනවා නම් ඒක පිළිගැනීම වරදක් නෙමේ. හැබැයි ඒ අවමයෙන් යැපෙන්නට හිත හදාගන්න. මෙන්න මේ විදිහට හැඟීම් වලට වහල් නොවි අවම අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ක්‍රියා කිරීම තමයි අරිය වංශ ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක තමයි නෛෂ්කාම්‍ය පාරමිතා පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රම. පැවිද්දෙක් හැටියට එතකොට ගිහියෙක් හැටියට පංචශීල, අෂ්ටාංග සීල, නවාංග පොස්ස සීල, දස සීල ආදී ඊළඟට සතර පොහොයට හෝ එක් පොහොයකට හෝ පන්සලට ගිහිලා සිල් සමාදන් වීම ඊළඟට වස්සාන සමයේ මුළු තුන් මාසයම හෝ අඩමසක් හෝ සිල් ආරක්ෂා කරමින් කාමයන්ගෙන් වෙන්ව ඉන්නට උත්සාහවත් වීම ඊළඟට සමත විදර්ශනා භාවනා කිරීම ආදී ගිහියාට නෛෂ්කාම්‍ය ගුණය පුහුණු කරන ප්‍රතිපත්ති කරනවා පැවිද්දාට මහානකම ඒ මහානකම තුල ඉඳගෙන ඊට පස්සේ පන්සලේ ඉන්නවනම් ඒ පිළිබඳව තෘෂ්ණාවෙන් මේ මගේ පන්සල මේ මගේ දායකයා කියලා තෘෂ්ණාවෙන් බදා ගන්න නැතිව එතන ගුණධම් වඩන්නට උත්සාහ කිරීම ආරණ්‍යයට යනවනම් අල්පේච්ඡතාවයේ මත එතනට යාම එතකොට පන්සලේ හිටියත් ආරණ්‍යයේ හිටියත් සමත විදර්ශනා වශයෙන් තමන්ගේ චිත්තසංතානයේ මතුවෙන කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නට ක්‍රියාත්මක වීම. එතකොට තවදුරටත් මේ පැවිද්දාට අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුතාංග. දුතාංග කියලා කියන්නේ කෙලස් දුනණය කරන. දුනණය කරන කියන්නේ කම්පණය කරන. කෙලස් කම්පණය කරන, කෙලස් අහෝසි කරන, ඊටාම තීක්ෂණ ප්‍රතිපත්තික. දැන් ඒවා බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්න පුළුවන් අත්තකිලමතාන යෝගය වගේද කියලා. නැහැ පින්නතුනේ අත්තකිලමතාන යෝගය සහ දුතාංගවල පැහැදිලි වෙනසක් තියෙනවා. දුතාංග ප්‍රගුණ කරන තැනත්තා ආහාර පාන කොතෙක් තිබ්බා වුණත් දැන් දුතාංගවල එකක් තමයි තෙචීවරිකාංගස්. තුන් සිවුරේ අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර මේවයින් පමණයි යැපෙන්නේ. අනිත් ඒවා කොච්චර තිබුණත් ඒවා පිළිගන්නේ. ඊළඟට ඒකාසන භෝජනේ එක ආසනයක වාඩි වෙලා එදා දවසේ ආහාර ගත්තා නම් එතනින් නැගිට්ටා නම් ආයේ ආහාර අනුභව කරන්නේ නැහැ. ඊළඟට පත්ත පින්නිකංගේ ඒ එක පාත්‍රයක ඒ පාත්‍රයට ලැබෙන ආහාර ටික වැළඳීම වෙනත් දෙවනි භාජනයක් පරිහරණය කරන්නේ නැහැ. ඊළඟට රුක්ක මූලිකංගේ ගහක් මුල වැඩ සිටින්නට සෝසානිකංගේ සොහොන් පිට්ටනියක වැඩ ආරණ්‍යකංගේ ආරණ්‍යෙහි වැඩ සිටින එතකොට දැන් මේ පහසුකම් තිබියදී මොකටද දුක් විඳින්නේ වගේ. ඒ දුක් විඳිනවා නෙමේ එතන මේ ක්ලේශ ධර්මයන්ගෙන් ලෝකය ඉල්ලා සිටිනකොට එහි નિસරු බව ඒත්තු ගන්නවෙන් ප්‍රඥාවෙන් සිතට නැවත නැවත වටහා දෙමින් ඉතා ප්‍රබල විදිහට ක්ලේශයන්ට ප්‍රතික්‍රියා දක්වමින් කෙලස් දුරු කරන්න මැඩ පවත්වන්නට ක්‍රියාත්මක වෙන දැඩි ප්‍රතිපත්ති ක්‍රමය තමයි දුතාංග කියලා කියන්නේ එතකොට අත්කිලමතානුയോഗයයි කියලා කියන්නේ ඒ අයත් බොහෝ දේ තිබියදී අතහැරලා පීඩාකාරී ජීවිත ගත කරන. එතන තියෙන පැහැදිලි වෙනස තමයි දෘෂ්ටිමය වෙනස. මොකද්ද දෘෂ්ටිමය වෙනස කියලා කියන්නේ? අත්කිලමතානුയോഗය අසුරු කරන තැනත්තාගේ දෘෂ්ටිය තමයි සසරේ කරන ලද අකුසල කර්ම ගෙවන්නට නම් දුක් විඳින්නට ඕන. දුක් විඳලා දුක් විඳලා ඒ ටික ගෙවා දැම්මෙන් පස්සේ දුකක් නැතුව සසරෙහි සුවසේ පවතින්නට පුළුවන් විමුක්තිය ලබන්නට පුළුවන්. ඒ නිසා සසර කරන ලද සියලු අකුසල කර්ම ගෙවානිම කරන්නට ඕන අලුතෙන් අකුසල් නොකරන්නට එහෙම පවතින්නට පුළුවන් තත්වයක් ඇත්තේ නැහැ මනස සම්බන්ධව අලුතෙන් කර්ම නොකර සිටින්නටත් බෑ කල කර්ම සියල්ලක් විඳලා ඉවර කරන්න. මේ සසර ගමනේ කිසිදු සම්මා සම්බුදුරේ කිසිදු පසේ බුදුරේ කිසිදු රහතන් වහන්සේනවා කර්ම ඉවර කරලා නිවන් දැක්කේ නැහැ. එහෙම ඉවර කරනකම් බලාගෙන හිටියොත් අපි එක් මොහොතක සිද්ද එක් ක්ෂණයක කරගන්න කුසලය හෝ අකුසලය කල්ප ගණනක් විපාක දෙන්නට ප්‍රමාණවත්. එයි ඇසිපිල්ලම් හිලන මොහොතක සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙනවා. ඒතකොට ඒව ඇති වෙන ජවන් සිත් වලට අනුව එක් එක් භවයන්හි ඉපදුනොත් එක ඇසිපිල්ලමක් හෙළන මොහොතක කරගන්න කුසලයෙන් හෝ අකුසලයෙන් කල්ප ලක්ෂ ගණනක් සසරේ පවතිනට. එතකොට ඒ පවතින කාල සීමාව තුල ඒතනත්තා වෙනත් කර්ම රැස් කරන්නේ නැද්ද? එතකොට ඒ රැස් කරන ඒවා කවද්ද විපාකද? මෙහෙම මෙහෙම අනන්ත සසරේ අපි කරගෙන තියෙන කුසල අකුසල කර්ම සියල්ල විඳලා නිම කරන්නට ගියොත් කිසිම දිනක මේ භව ගමන නිමා කරන්නට වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්ම සියල්ල තිබියදීම කර්මය අතික්‍රමණය කරමින් භව ගමන නිමා කරන්නට අවශ්‍ය මහේශාක්‍ය බව ඇති කරගන්නට ඕන ප්‍රඥාව අවදි කර. ඉතින් ඒ නිසා දුතාංග අනුගමනය කරන්නේ ඒ දැක්මෙන් යුක්ත කර්ම නිම කරන්න නෙමෙයි. සසරේ දුක් විඳින්න හේතු වෙන අකුසල කර්ම නිමා කරලා දුක් විඳලා මේක ඉවර කරන්න කියලා නෙමෙයි ශරීරයට දැඩි දුක් දීලා මනස පාලනය කරන්න කියන වැරදි දෘෂ්ටියෙන් නෙමේ මනසින් ඉල්ලා හිටින දේ නැවත නැවත දෙන්නට ගියොත් ඒ ලැබෙන ලැබෙනකොට සිත සතුටු වෙනවා ලැබෙන්න ලැබෙන්න මහිච්ඡතාවයේ අත්‍රිච්ඡතාවයේ වර්ධනය වෙනවා අපි මීට පෙරත් සිහිපත් කරලා තියෙනවා මේ තෘෂ්ණාවේ ස්වභාවය ගිනි කඳක් වගේ මහා සාගරය වගේ ගිනි කඳට ප්‍රත්‍ය ලැබෙන්න ලැබෙන්න ෂය වෙනවා නෙමෙයි එන්න එන්න බහුල වෙනවා මහ මුහුදට ජලය එකතු වෙන්න එකතු වෙන්න එය ඌණ වෙනවා නෙමේ එන්න එන්න වෘද්ධියට පැමිණෙනවා ජල පෘෂ්ඨයේ වැඩි කරගෙන ප්‍රමාණය විහිදවනවා එනිසා ගිනි කඳත් මහ සමුදුරත් කොතෙක් ප්‍රත්‍ය ලැබුණත් සෑහීමටපත් වෙන්නේ අන්න ඒ වගේ තමයි තෘෂ්ණාවට වසඟ වෙන මනස කොතෙක් දේ ලැබුණත් ඒන් තෘෂ්ණාව ශ්‍රේ වෙන්නේ නැහැ ලැබෙන්න ලැබෙන්න අත්‍රිච්ඡතා මහිච්ඡතා වශයෙන් වර්ධනය වෙනවා ඒ අත්‍රිච්ඡතා කියලා කියන්නේ වඩා ප්‍රණීත දේ ලැබීම මහිච්ඡතා කියලා කියන්නේ වැඩි වැඩියෙන් ලැබීම ඒවා Tamanට ධාර්මිකව ලබන්න බැරි නම් ඊළඟට පාපිච්ඡතා කියන තැනට පවුකම් කරලා හරි නුසුදුසු විදිහට හරි ලෝක ධර්මතා අතික්‍රමණය කරමින් හරි ඒ දේවල් ලබන්නට පෙළඹෙන. ඉතින් ඒ නිසා දුතාංගවල පදනම තමයි මේ ක්ලේශයන්ට දේවල් දීලා ඉවර කරන්න බෑ. කවදාවත් සංසිඳවන්න බෑ. ඒ නිසා ක්ලේශයන් ඉල්ලන ඉල්ලන දේවල් දෙන්නට ඕන නෑ. හැබැයි කය නඩත්තු කරන්න දැන් අර අත්තකිලමතාන යෝගයේදී කයට අවශ්‍ය ආහාරය ගන්නෙත් නෑ. කයට අවශ්‍ය ඇඳුම පාවිච්චි කරන්නෙත් නෑ. දුතාංගවලදී කයට අවශ්‍ය කොටස අවශ්‍ය අවමයෙන් යැපෙනවා. හැබැයි ක්ලේශයන් විසින් ඉල්ලා හිටින දේ සම්පාදනය කරන්නේ නෑ. ඒ කියන්නේ හැඟීම් වලට වහල් වෙන්නේ නෑ. අවම අවශ්‍යතාවයෙන් ජීවිතේ පවත්වන්නට සැලසුම් කරන. ඒකයි දුතාංගවල පදනම. අත්තකිලමතාන යෝගයේ පදනම මනස සංවර කරන්නට කයට පීඩා කරමින් සසරේ අකුසල කර්ම ගෙවා දමලා යලි කර්ම රැස් නොකොට මේ සංසාර දුක නිමා කිරීමේ උත්සාහයකයේ යෙදෙන්නේ ඒක මිත්‍යා දෘෂ්ටිය හා බද්ධ වෙච්ච ප්‍රතිපත්ති ක්‍රමයක්. ඒක කවදාවත් එහෙම කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා පැවිද්දෙක් හැටියට නෛෂ්කාම්‍ය ප්‍රතිපදාව පුහුණු කරනවා නම් සාමණේර පැවිද්ද, උපසම්පදා පැවිද්ද, ඊළඟට ඒ උපසම්පදා පැවිද්ද තුල තමන් පන්සලක ඉන්නවා නම් ඒවා තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නේ නැතිව මහානකමට ආවේ කුමක් සඳහාද කියලා තේරුම් අරගෙන කටයුතු කිරීම ආරණ්‍යයට යනවා නම් අර බාල බව මූඩ බව නිසා මෝඩකම නිසා කැලේ පනින එක නෙමෙයි ආරණ්‍යගත වීම කියලා කියන්නේ. ඊළඟට පාපිච්චතාවය පාපිච්චතාවය කියලා කියන්නේ අපි ආරණ්‍ය වාසී අපි ප්‍රතිපත්ති ගරුක වෙන පන්සල් වල ඉන්න හාමුදුරු වගේ නෙමෙයි. ඒගොල්ලන්ට කිසි සීලයක් නැහැ. ඒගොල්ලන්ට කිසි ගුණයක් නැහැ. ග්‍රාමවාසී සංඝයා වහන්සේලාට අපි තමයි මේ ආරණ්‍ය කටයුතු කරන්නේ. අපි තමයි සිල් ගුණ දහම් වඩ අන්න පාපිච්චතාව. ඉච්ඡාවෙන් වසඟයට ගිහින්. ඉච්ඡාව කියලා කියන්නේ කැමැත්ත, තෘෂ්ණාව මූලික කොටගත් කෙලස් ධර්ම. එතකොට මම ප්‍රතිපත්ති පුරන කෙනෙක් හැටියට ලෝකයා දැනගනීවා. මම අනිත් අයට වඩා හොඳින් ಗುಣදහම් වන්න මම ආරණ්‍යක භික්ෂුවක් හැටියට අනිත් අය දැනගනීවා. අන්න පාපිච්චතාවය. ඒ ඒ අදහසින් කැලේට ගිහිල්ලා ඇති තේරුමක් නැහැ. ඊළඟට උමතු බව නිසා මානසික වික්ෂිප්ත භාවය නිසා කලයුත්ත නොකලයුත්ත තේරෙන්නේ සමාජයෙන් ඈත් වෙලා කැලේ පැනලා ඉන්න එක එතනත්තාට සහනය. එහෙම අරණ්‍යගත වෙලා ඇති තේරුමක් නැහැ. ඊළඟට බුදුවරු විසින් ප්‍රශංසා කරලා තියෙන ආරණ්‍යගත වීමයි කියලා ඒ බුදුහාමුදුරුවන්ගේ ප්‍රශංසාව ලබන්න ආරණ්‍යගත වෙලා වැඩක් නැහැ. ආරණ්‍යගත වෙනවා නම් කුමක් සඳහාද? අල්පේච්ඡතාවය සඳහා. ඒ කියන්නේ අපි මේ හැඟීම් වලට වහල් වෙලා දේවල් පරිහරණය කිරීම නෙවෙයි වඩා වැදගත් වෙන්නේ මේ ක්ලේශ ප්‍රහාණය සඳහා ප්‍රතිපත්ති පිරීමයි ඒ සඳහා ආරණ්‍ය පසුබිම වඩා යෝග්‍යයි කියන අදහසින් ආරණ්‍යගත වෙන්නට පුළුවන් නම් එය තමයි වඩා නෛෂ්ක්‍රාම්‍ය ගුණේ වැඩෙන නිවන් මඟ විවෘත වෙන සැබෑ ආරණ්‍ය වාසය කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ විදිහට වඩා වැදගත් වෙන්නේ ගිහිද පැවිදිද කියන කාරණේවත් එහෙම නැත්නම් ඉන්නේ කොතනද කියන කාරණේවත් නෙවෙයි බාහිර ද්‍රව්‍ය Taman ළඟ තියද ඒවා ගොඩාක් අයින් කරලා හුදකලාවද ඉන්නේ කියන කාරණේ නෙමේ අපි මනසින් කොච්චර ලෝකය සමග බද්ධ වෙලා තියද අපි තෘෂ්ණාවට වසඟ වෙලා හැඟීම් වලට වහල් වෙලා කොතෙක් දේ අපේක්ෂා කරනවද එහෙම නැත්නම් මේ සංස්කාර ධර්මයන්ගේ nissarattwe තේරුම් අරගෙන කොතෙක් අපේ මනස සැහැල්ලු කරගෙන ලෝකය සමග නොඇලී නොගැටි ඉන්නට අපේ මනස පුහුණු කරනවද කියන කාරණය මත තමයි සසර පවතිනවද සසරින් නික්මෙනවද කියන බව තීරණය වෙන්නේ. ඒ නිසා නෛෂ්කාම්ම්‍ය පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමයේ හැටියට ගිහිව සිටියත් පැවිදිව සිටියත් වස්තුකාමයෙන් නික්මීම සහ ක්ලේශකාමයෙන් නික්මීම කියන මේ ගුණාංග දෙකයි වස්තුකාමයෙන් නික්මීම යනු වස්තුන් බැහැර කිරීම නෙමේ ඒ වාට තියෙන තෘෂ්ණාවෙන් බැහැර වීමයි ක්ලේශකාමී කියන්නේ වස්තුව නැතිතන ඒ පිළිබඳව සිතමින් කල්පනා කරමින් තලොමරමින් මෙනෙහි කරමින් ඒ පිළිබඳව හැඟීම් භුක්ති විඳින ඒ ක්ලේශයන්ට ඇලුම් කරන ගතියෙන් සිත මුදවා ගැනීම. ඉතින් මේ දෙකම බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ නිසා අපිට බාහිර ලෝකයේ යම් යම් දේවල් සීමා කිරීම ක්ලේශය අවම කරගන්න හේතු වෙනවා දුතාංගවල කරන්නේත් ඒ බඳු දෙයක්. සීමා කරනවා. අවශ්‍යතා අවමයෙන් යැපෙනවා. හැඟීම් වලට වහලනවා. හැබැයි දුතාංග සම්පූර්ණ කරනවා කියලා පටන් ගත්තත් වැඩක් නැහැ. ඒ තනත්තා ක්ලේශයන්ගෙන් ව්‍යාකූල වෙනවා නම් ක්ලේශයන්ට වසක වෙනවා. ඒ ඇයි එහෙම කියන්නේ? අපි දන්නා එක්තරා මහත්මයෙක් සිල්ගත්තු දවසට තවත් ඊට වඩා මනස සකස් කරගත්තු කෙනෙක් දුතාංග සමාදම් වෙනවා කියලා අර මහත්මයාත් දුතාංග සමාදම් වෙන්නට සූදානම්. නමුත් එහෙම වෙලා ඔහුට දැන් අර දානේ පිළිගන්න හැම මොහොතකම ඔහුට බලවත් විදිහට දැන් Tamange කුසට අල්ලනවටත් වඩා සමහර විට දානේ පිළිගන්නවා. ඇයි ඒ? දැන් මේ එක වේලයිනේ ආයෙ වළඳන්න වෙන්නේ නැහනේ. අද දවසම බඩගින්නේ නිින්ද වෙන්නේ. එතකොට ඒබඳු සංකල්ප තියෙන අයට දුතාංග පුහුණු කරන්න පහසු නෑ. දැන් අර එක වේල වළඳනවායි කියලා උස්මුරුත්තාවට එනකන් වළඳනවා නම් අනුභව කරනවා නම් එතන මනසේ සංවරය යන්නේ එක වේලක් කාලා තියෙනවා එතන. එතකොට අනිත් අයත් එක වේලයි අනුභව කරන්නේ දුතාංග සමාදන් වෙලා මමත් එක වේලයි අනුභව කළේ කියලා සංඛ්‍යාත්මකව හරි. නමුත් මනස අර වෙනදා ආහාර තෘෂ්ණාව වැඩෙනවටත් වඩා විභව තණ්හාවෙන් වැඩිලා නම් විභව තණ්හාව කියලා කියන්නේ දැන් විභව තණ්හාව අර්ථවත් වෙන්නේ ඊළඟ භවයක් නැහැ කියන කාරණයක් එක්කයි ප්‍රධාන වශයෙන් ඒක අපට මේ මේ ජීවිතේ එදිනෙදා ජීවිතෙත් ඒ විභව තණ්හාව සූක්ෂම විදිහට මතුවෙනවා දැන් මෙතනින් එහාට මට මේක ලැබෙන්නේ නැහැ මට මේ අවස්ථාව නැතුව යනවා කියලා වැටහෙනකොට ලැබෙන අවස්ථාව පරිමේන් භුක්ති විඳින්නට බලවත් තෘෂ්ණාවක් එක්තරා උමතුවක්සේ මතුවෙනවා. එහෙම ක්ලේශයට වසඟ වෙනවා නම් ඒ තනත්තා දුතාංග පිරීමක් නෙමෙයි ඒ කරන්නේ. ක්ලේශයන්ට වසඟ වෙලා මමත් දුතාංග දරන කෙනෙක් කියලා ලෝකයා දැනගනීවා කියන අපේක්ෂාවෙන් එක වේලක් කාලා හිටියයි කියලා ඒක දුතාංගයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කාරණා හොඳින් අපි පරිස්සමෙන් තේරුම් අරගෙන වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් සිත නිදහස් කර ගැනීමේ ප්‍රතිපත්ති ක්‍රමය මූලික වශයෙන් ඒ අපේ ශික්ෂණයක් වෙන්නට පුළුවන්. හැබැයි ශික්ෂණයෙන් අපි ආරම්භ කරන්නට වෙන්නේ අපි කාටත් එතනින් තමයි. හැබැයි ශික්ෂණ මාත්‍රයෙන් නවතින්නේ නැතිව ඒ සංවරයක් බවට පරිවර්තනය කරගනිමින් වඩා වැඩෙමින් ඉන් ඔබට යමින් ය ගුණයක් හැටියට සංවර්ධනය කරගන්නා පමණට තමයි අපි ආර්ය භූමියට අනුක්‍රමයෙන් සමීප වෙන්නේ කෙලස් දුරු කරන්නට කාමයන්ගෙන් නික්මෙන්නට අපේ මනස සුදුසුකම් ලබන්නේ ඉතින් ඒ කාරණා හොඳින් සිහියේ පවත්වාගෙන නෛෂ්කාම්‍ය පාරමිතා ප්‍රගුණ කරන්න මෙය සුද්ධහම් කරුණු සියලු දෙනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එමනම් අද දවසේ මූලික දේශනාව මෙපමණකින් නිමා කරනවා. එතකොට අපි නෛෂ්කාම්‍ය පාරමිතාව ගැන මම හිතන්නේ අද දවසේ අපි අවශ්‍ය තරම් කතා කළා. ඒ නිසා ඊළඟ සතියේ ඉඳලා අපේ ඊළඟ පාරමිතාව ප්‍රඥා පාරමිතාව පිළිබඳවයි අපි කතා කරන්නේ. හොඳයි එහෙනම් අද දවසේ දේශනාව නිමා කරලා අපි සුපුරුදු පරිදි සාකච්ඡාව ආරම්භ කරමු.